සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට පාඩම. ඉතින් අද දවසේ සුපුරුදු ලෙසින් අභිධර්මයේ ඇසුරෙන් කෙරෙන පාඩම මෙලෙසින් සිදු කරන්නට අප කෙරෙහි මෙත් සිතින් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදු නාදනම්වා নমස්කාර පූර්වකව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු.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 හිතේ තියෙන තා සියුම් ස්වභාවයන් සාකච්ඡා කරගන්න පුළුවන් තත්වයක් තියෙනවා අභිධර්මයේ ඉගෙන ගන්න කෙනෙකුට සිත ගැන සිතේ සිතත් එක්ක සිදුවන අන්‍ය ක්‍රියාවෝ ගැන තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒකයි අපි මේකේ තියෙන වටිනාකම තේරුම් කරවන්න තමයි මේ මූලික අභිධර්ම කරුණු ටික ධර්ම දේශනා මාලාවක් විදිහට හැම ඉරිදාකම අපි හිමින් සැරේ සාකච්ඡා කරමින් යන්නේ. ඉතින් මේකදී අපි හැමදාම මතක් කරනවා මොකක්ද අපේ මේ පාඩම් මාලාවේ මූලික පළවෙනි අරමුණ මොකද්ද කියලා ඒ අරමුණ තමයි අපේ සිතක් එක්ක සිද්ධ වෙන අන්‍ය ක්‍රියාවෝ වගේක් තියෙනවා සිතක් දැන් සිතක් උපදිනවා එක පාඩම ඒ සිතත් එක්ක උපදින අන්‍ය ක්‍රියාවෝ වගේක් තියෙනවා ඒ මොනවද සිත කියන්නේ හොද්දේ රසණං හොද්දක රසණං ඒ සිත ඒ රසත් එක්ක ඒ රස ඇති වෙන්න හේතු වෙන අනිත් ක්‍රියාවන් ටික තමයි ඒ හොද්දට එකතු කරලා තියෙන දේවල්. මිශ්‍ර වෙලා නේද? සැර මිරිස් මිරිස් ඒ කියන්නේ සැර රසක් එන්න නම් මිරිස් වැඩි වෙන්න ඕනේ. ඒ වගේ කිරි රසක් එන්න නම් කිරි වැඩි වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ඒ ඒ දේවල් ගානට සමතුලිතව මිශ්‍ර වුණොත් මොකද වෙන්නේ? අපූර්ව රසක් උපදිනවා. අර එක එක රස රස වෙනස් වෙන්නේ ඇයි? අර මිශ්‍ර වෙලා තියෙන දේවල් වල වෙනස්. ඒ වගේ අපේ අපේ මේ సంతానගතව සිතක් උපදින්නේ සිතත් එක්ක ඒ වගේ මිශ්‍ර වෙන දේවල් වගේක් හින්දා. ඒවට කිව්වා චෛතසික කියලා. එතකොට අපි ඒක පිළිබඳව මේ වෙනකොට ගොඩක් හැමදාම වගේ මතක් කරලා තියෙනවා. සිත් වශයෙන් ගත්තොත් උපදින සිත් 121යි කියලාම ගමු කිව්වා. ඒක 89ක් වෙනවා කෙටි වශයෙන් ගත්තාම. නමුත් 121 කියලා දැන් අපි ගන්නවා කියලා මතක් කරා. ඊළඟට චෛතසික වශයෙන් 50 දෙකයි. දැන් අපේ අභිධර්ම පාඩමේ අරමුණ තමයි සිත් 121 හැදෙනකොට ඒ සිත් 121ත් එක්ක ඒ සිත් 121 හැදෙන්න මිශ්‍ර වෙන චෛතසික මොනවද කියලා දැනගන්න ඕනේ. සිත් 121ට හැදෙන්න මිශ්‍ර වෙන චෛතසික මොනවද කියලා දැනගන්න ඕනේ මූලිකව. හරිද? මේ හිත හැදෙන්න මේ මේ චෛතසික තුනම මේ වගේ හිතක් හැදෙනවා මේ මේ චෛතසික තුනම මේ වගේ හිතක් හැදෙනවා මේ මේවා එක තුනම මේවා එකක් හැදෙනවා කියලා. ඊළඟට ඒ ඒ චෛතසික ඒකම දැන් ඒ වෙන්නේ එහෙමනේ මොන හරි සිත් ටික මේ චෛතසික ටික එකතුවෙන් හිතක් හැදෙනවා. තව ටිකක ඒකෙම වෙන වෙන ඒවා එකතුවෙන් තව රසක් හැදෙනවා. මේ මේ දේවල් දාපුවා මේ මේ හොද්දේ රස එනවා. මේ මේ දේවල් දක්ෂ උයන්න පුළුවන් අම්මා කෙනෙක්. නේද? යම්ම දන්න හොඳට හොද්දේ රස වෙනස් කරන්න. මේවා දැම්මොත් මේ රහ එන්නේ මේවා දැම්මොත් මේ රහ එන්නේ මේවා දැම්මොත් මේ රහ එන්නේ ආ මේකේ මේ රහ අඩුයි එහෙනම් මේකට හදන්න ඕනේ මේවයි දාන්න ඕනේ කියලා එයා දන්නව හොඳට. ඒ වගේ ඒ ඒ සිත් එකතු එකතු වුණාම මේ සිත් ඒ ඒ චෛතසිකයන්ගේ එකතුවෙන් මේ සිත් හැදෙනවා මේ මේ චෛතසිකයන්ගේ එකතුවෙන් මේ සිත් හැදෙනවා කියලා ඒ හැදෙන සිත් පිළිබඳව අපි දැනගන්න ඕනේ මේ මේ චෛතසිකයන්ගෙන් එකතුවෙන් කියලා ඒ ටික නිරවුල්ව දැනගන්න ඕනේ. ඒ වගේම ඒ ටිකම ඒ සිද්ධියම අරගෙන මේ චෛතසිකය මේ සිත්වලයි යෙදෙන්නේ. හරිද? මේ සිතේ මේ චෛතසික ටික යෙදෙනවා. ඒ කියන්නේ සිතක් අරගෙන ඒකට එකතු වෙන චෛතසික. ඒ ක්‍රියාවම තව පැත්තකින් මේ චෛතසිකය මෙන්න මේ සිත් ටිකටයි යන්නේ. ඒකමයි ඒ මොකද වැඩි හොඳ සඳහා. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ මේ පක්ෂය හැදිලා තියෙන්නේ මේ දැත අපි හිතමු මේ කණ්ඩායම් හදනවා අපි පාසලක. හරිද? පාසල කණ්ඩායමක් හදනවා විතුමකෝ මේ මොකද්ද මේ එක එක්කෙනා එක එක්කෙනා මිශ්‍ර වෙලා සාහිත්‍ය සමිතිය හදලා තියෙනවා. එතකොට ක්‍රීඩා සමිතියක් හදලා තියෙනවා. ඒ වගේ සමිති ටිකක් හදලා තියෙනවා කියන්නේ. එතකොට අපි ඒ සමිතියේ ඉන්න ළමයින්ව අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? දැන් අපි කියනවා සාහිත්‍ය සමිතියේ මෙන්න මේ ළමයි ටික තමයි ඉන්නේ. ක්‍රීඩා සමිතියේ මේ ළමයි ටික තමයි ඉන්නේ. හරිද? එතකොට ඒකේ ඒ විදිහට තියෙනවා එක එක. එතකොට සිංහල සමිතියේ මේ ළමයි ටික ඉන්නේ. විද්‍යා සමිතියේ මේ ළමයි ටික ඉන්නේ කියන සමිති ටිකක් හදලා තියෙනවා. ඊට පස්සේ අපි මේ ළමයින්ගෙන් මේ සමිතිය හැදලා තියෙන්නේ. හරිද? ඒ වගේ එක ළමයෙක් අරන් කියනවා මේ ළමයා මෙන්න මේ සමිති ටිකේ ඉන්නවා. දෙකම එකයි නේද? හැබැයි එහෙම දෙකක් වෙන නිසා කියන්න පුළුවන් නේද? සමිති ටික අරන් කියනවා මේ සමිතියේ මේ ළමයි මේ සමිතියේ ඉන්නේ මේ ළමයි ටික. මේ සමිතියේ ඉන්නේ සමිතිය තමයි මූලික කරගත්තේ එතකොට. සමිතිය මූලික කරගෙන ඉන්න ළමයි ටික කියනවා. මේ සමිතියේ ඉන්න මේ ළමයි ටික. මේ සමිතියේ ඉන්න මේ ළමයි ටික කියනවා. හරි. ඊට පස්සේ ආයෙ වෙනස් විදිහකටත් මේක කාට හරි පැහැදිලි කර දෙන්න ඕන වුණාම කියනවා. මේ ළමයා මේ සමිති ටිකේ ඉන්නවා. මේ ළමයා ක්‍රීඩා සමිතියෙත් ඉන්නවා. මේ ළමයා සාහිත්‍ය සමිතියෙත් ඉන්නවා. හැබැයි අරක නෑ. මේ ළමයා ක්‍රීඩා සමිතියෙත් ඉන්න සාහිත්‍ය සමිතියෙත් ඔහොම කියනවා. හරිද? එතකොට ඒ වගේ හැම සමිතියකම ඉන්න ළමයි ටිකක් ඉන්නවා. සමහර ළමයි හැම එකකම ඉන්නවා. ආන් ඒවට අපි කියුවා සර්වචිත්ත සාධාරණ චෛතසික කියලා. හැම හිතක් එක ඉන්න කියලා. එතකොට ඒ වගේ අන්න දැන් තේරෙනවා නේද? එකම සිද්ධිය තමයි වෙන්නේ. එකම සිද්ධිය තමයි වෙන්නේ. හැබැයි ඒක දෙආකාරයකින් කියනවා. මොකද අපි දැනගන්න ඕන සිතක් මුල් කරගෙන ඒ සිතත් එක්ක එන චෛතසික ටික දැනගන්නත් ඕන. චෛතසිකයක් මුල් කරගෙන ඒ චෛතසිකයේ යෙදෙන සිත් ටික දැනගන්න ඕනේ. අන්න ඒකට තමයි ඒක තමයි අපේ මූලික අරමුණ. මේක දැනගන්න නම් මොකද කරන්න ඕනේ? චෛතසිකයන් ගැන වෙනමත්, සිත් ගැන වෙනමත් අපිට දැනුම තියෙන්න නැත්නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ නේ. නිකම් මේ නිකම් මේ මේ මේ මේ වචන වචන පොත්වල ලියලා වැඩක් නැහැ. දැන් සිත් වෙන වෙනම දැනගන්න එක අපි පොඩ්ඩකට කල් තියලා මොකද කරේ? චෛතසික ටික ගැන සාකච්ඡා කරමිනුයි මේ යන්නේ. ඉතින් අපි ටිකක් වැඩිපුර කාලය අරගෙන මේක කරනවා කියලා මම කිව්වා. අපිට හදිස්සියක් නෑ මේ වැඩසටහන් මාලාවේ අරමුණ. අම්මෝ මන්නම් අභිධර්මයේ පැත්තට අතවත් තියන්නේ කියලා හිතපු වැඩි දෙනෙකුට අභිධර්මය ගැන යම් කිසි අදහසක් ඇති කරවන්නයි මේ අභිධර්මය හදාරන්න අදහසක් ඇති කරවන්න සහ මූලිකව අභිධර්මය ගැන වැරදි අදහස් තියෙන අයට ඒ කියන්නේ අභිධර්මයේ ඕනෙම නැහැ කියන අදහස් තියෙන අයට අභිධර්මය අපි ගැන කතා කරපු එකක්. මං ගැන කතා කරපු එකක්. මගේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරපු එකක්. ඒක දැනගැනීමේ මට තිබෙන ලාභය මොකද්ද කියලා තියෙන පැහැදිලි ලාභයක්. අන්න ඒක තේරුම් කරවන්න තමයි අභිධර්මයේ අවශ්‍යතාවය. මම ඒකද මූලික කිව්වා කවුරු හරි අභිධර්මයේ ප්‍රතික්ෂේප කරනවා නම් හදාරලා ප්‍රතික්ෂේප කරන්න කියලා. හරිද? නොහදාරා ප්‍රතික්ෂේප කිරීම හොඳද? ඉතින් දන්නේද ප්‍රතික්ෂේප කරනවා. මම මිනිසෙක ප්‍රතික්ෂේප කරනවා නම් කොහොමද ප්‍රතික්ෂේප කරන්න ඕන? හඳුනගෙන එයාව ආශ්‍රය කරන්න ඕනේ. නේද? එයාව ආශ්‍රය කරලා ආපෝ මේ එයා හරියන්නේ නැහැ. විසි කරලා දාමු කියලා විසි කරලා දාන්න ඕනේ එහෙමයි. නැතෝ කවුරුවත් කියපු පමණින් කෙනෙක් කියනවා හවලා හොඳද නැද්ද කියලා අපි එහෙම අයින් කරනවද? නැහැ. එහෙනම් දැන් අපි කතා කරමින් ඉන්නේ අපි කතා කරා සරෝජිත සාධාරණ චෛතසික කියන්නේ මොනවද කියලා කතා කරා ප්‍රකීර්ණක චෛතසික ගැන කතා කරා අකුසල චෛතසිකයන් ගැන කතා කරා මේ කතා කරන්නේ සෝබන සාධාරණ චෛතසිකයන් පිළිබඳව කතා කරමින් ඉන්නේ නමුත් අපි මුලින් ධම්ම මේ සෝබන චෛතසික ටික කතා කරනවා මට සමහර අය ප්‍රතිචාර දක්වුවා මේ වේගය ටිකක් වැඩි මේක අභිධර්ම පන්තිය කියලායි කියන්නේ හැබැයි අපිට හදිස්සියක ලියා ගන්නවත් අමාරුයි කියලා. වෙලාවකට අමතක වෙලා දන්නේ හාමුදුරුවෝ වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් කියලා. නෑ එහෙම නෙවෙයි මේ තියෙන විශේෂ නිර්දේශයේ තියෙන ප්‍රබලත්වයත් එක්ක ටිකක් වේගෙන් කියන එක හොඳයි කියලා හිතෙනවා. නමුත් කමක් නැහැ. අපි ආය ආය කතා කරපු දේවල් ටිකත් එක්කම ආය චුට්ටක් කතා කරගෙන යන්න මම සෝබන චෛතසිකයන් පිළිබඳව අපි කතා කරන්නේ සෝබන චෛතසිකයන් තියෙනවා 25ක්. ඒ 25න් සෝබන සාධාරණ චෛතසික 19ක් තියෙනවා. විරති 3යි, අපමඤ්ඤ 2යි, ප්‍රඥා 1යි. මම කියව මතක තියාගන්න විදිහට 1යි 2යි 3යි කියලා මතක තියාගන්න කියලා අර පැත්තට 25න් 19 කියලා 19ක් ඉතුරු වෙන්නේ එතකොට 6ක් ගියාම 1යි 2යි 3යි කොහම එකතු වුනහම 6යි විරති අපමඤ්ඤ සහ ප්‍රඥා කියලා. එතකොට එහෙනම් සෝබන සාධාරණ සත්‍යයිසික ගැන කතා කරන්නේ සද්ධාව. සද්ධාව කියන එක ගැන අපි කතා කරා. නමුත් ආයෙම මතක් කරනවා සිතේහි යෙදෙන බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය අරමුණු කරගෙන සිතෙහි සිත පහදවන ස්වභාවය. අයි ඒ ශ්‍රද්ධාව කියන චෛතසිකය ආවොත් අපිට ඇති වෙන්නේ ඒ චෛතසිකය යෙදුනොත් හරියට මේ ලුණු යෙදුනොත් ලුණු රහ මිශ්‍රිතවයි එන්නේ නේද? එතකොට අපි දන්නවා මම දැකලා තියෙනවා අපේ අම්මලා හැම මේ ලුණු එහෙම වැඩි වුණාම හොද්දකට නේද පාම් පෙත්තක් එහෙම දාලා නේද? එහෙම තියෙනවා ඒක උරලා ගන්නවා කියලා. හරිද? ඒ වගේ මේ දාලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ අර එක කෘත්‍යයක් කරනවා ශ්‍රද්ධාව කියන එක අනිතුත් අනිකුත් දැන් චෛතසික ගොඩක් එකතු වෙන හිතක් හැදෙන්නේ. ඒ හැදෙන හිතේ ශ්‍රද්ධාව කියන චෛතසිකයේ යෙදුනොත් ඒ සිත ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදීම සහිත හිතක් තමයි උපදින්නේ. මේක උදාහරණයක් විදිහෙන් ගත්තොත් එහෙම මේකට අපි මතක් කරා ලක්ෂණ දෙකක් තියෙනවා කියලා. සම්පසාදන ශ්‍රද්ධාව සහ සම්පක්ඛන්දන ශ්‍රද්ධාව කියලා. සම්පසාදන සම්පදාදන සහ සම්පක්ඛන්දන කියලා. එතකොට සම්පදාන සම්පසාදන කියන්නේ අර සිතෙහි තියෙන මේ ශ්‍රද්ධාව එනකොට සිතෙහි තියෙන කෙලෙස් යටපත් වෙලා සිත ප්‍රසන්න වෙනවා. ඒ කියන්නේ කෙලෙස් ධර්මත් කෙලෙස් ධර්ම වලට එඳ දෙන්නේ නැතුව ඒක යටපත් කරලා සිත මේ ප්‍රසාදයටපත් වෙනවා. සම්පක්ඛන්දන සද්ධාව කියන එකෙන් වෙන්නේ අකුසල් නැසමින් සිත කුසලයේ පිහිටවන ස්වභාවය. එගෙන අකුසල් වලට එන්න දෙන්නේ නැතුව ඒවා නැති කරලා දානවා. අකුසල් නැති කරලා දාලම සිතේ ප්‍රසාදයේ උපදවන ස්වභාවය එන එන සද්ධාවට කියනවා සම්පක්ඛන්දන සද්ධාව කියලා. ඉතින් ඒක හරියට නිකන් සම්ප්‍රසාදන සද්ධාව කියන්නේ අර අපි අහලා තියෙන සක්විති රජුරන්ගේ උදක ප්‍රසාදය තියෙනවා. ඒකේ කැළතු ජලය පහදවනවා. කැළතිලා තියෙන ජලය පහදවන ඒ කියන්නේ සක්විති රජුරන්ට තියෙන එක රත්නයක් තමයි උදක ප්‍රසාදය කියලා කියන්නේ. එතකොට ඒකේ එහෙම ගන්න. අන්න ඒ වගේ මේ අකුසල් යට කරලා අකුසල් තදක ඒ කියන්නේ තදාංග වශයෙන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරලා සිත පහදවන ස්වභාවය තමයි මේ ශ්‍රද්ධාවට. අකුසල් නැසෙන්නේ නැහැ. සම්පක්ඛද්දන සද්ධාවක් කියන එක ඉපදිනකොට මොකද වෙන්නේ? අකුසල් නැති වෙලා යනවා. හරියට කොයි වගේද? ගඟකින් එතර වෙන්න බැරුව කට්ටියක් ඉන්නවා. වීර පුරුෂයෙක් ඇවිල්ලා කඩුවක් අරගෙන ඇවිල්ලා අර ඒ ගඟේ ඉන්න දැති මෝරු වගේ සත්වයන්ට සත්වයන් නැසමින් මේ කට්ටිය එගොඩ කරනවා. අන්න ඒ වගේ. අකුසල් කපාගෙනම යන සත්‍ය වශයෙන්ම ඒ අකුසල් කැපෙන්න හේතු වෙන ශ්‍රද්ධාවට කියනවා සම්පක්ඛන්ද ශ්‍රද්ධාව කියලා. එතකොට ඒ ශ්‍රද්ධාව යෙදුනොත් අපේ හිත පහන් කරන. ඒ දෙකෙම වෙන්නේ සිත සිත පහන් කරනවා ත්‍රිවිධ රත්නයේ කෙරෙහි. ඒ ඒ අරමුණු කරලා ඒ සංප්‍රයුක්ත ධර්මයන් අනිකුත් ඒකතු වෙන සංප්‍රයුක්ත ධර්මයන් වල තියෙන මේකෙන් වෙන්නේ පහදවන ස්වභාවයේ සහිත හිතක් උපදින්න හේතු වෙනවා සද්ධාව. ඊළඟ ගත්තොත් එහෙම සති කියන එකයි සද්දා සති කියන එක දෙවෙනි එක එතකොට සද්ධාවට මේ මේ සෝබන චෛතසික වලට කියන්නේ කියන අපි මේකෙදි පොඩ්ඩක් බලමු සෝබන චෛතසික වල තියෙන දෙවෙනි එක තමයි සති කියලා කියන්නේ. අපි ඔය හැමතැනම හැම වෙලෙම අහන දෙන mindfulness mindfulness කියලා කියන්නේ මෙන්න මේ සතිය කියන එක. ඒ කියන්නේ ඒ ඒ සිතේහි යෙදෙන යම්කිසි එකතු වෙන ධර්මයන් තියෙනවා නම් ඒ කියන්නේ ඒ ගත්ත අරමුණෙහිම යෙදෙන ඒ කියන්නේ ඒ සිහිය ඒ නැවත සිහි කරන ස්වභාවය දැන් අපි ගත්තොත් මොකක් හරි අරමුණක අපි දැන් අසුභාරම ආරම්මණයක ඉන්නවා නම් ඒ අරමුණෙහි හිත නංවන ස්වභාවයට කිව්ව විතක්ක කියලා හරි ඒ අරමුණේ හිත නංවන අරමුණේ විතර යන ස්වභාවයට කිව්ව විචාර කියලා දැන් මේ මෙතන තියෙන්නේ හරියට නිකන් ඒක මෙන්න මෙහෙම කිව්වොත් හරි රජ්ජුරු කෙනෙක් ඉන්නවා මේ රජ්ජුරුවන්ට ඉන්නවා භාණ්ඩාගාරික කෙනෙක්. එතකොට භාණ්ඩාගාරිකයේ හැම වෙලේම වැඩේ මොකක්ද මේ රජ්ජුරුවන්ට මේන්න මෙතන මේ මෙතන තියෙනවා මෙන්න මෙතන මේ මුදල් තියෙනවා කියලා ඒ සම්පත් පෙන්නනවා වගේ තියෙන බව සිහි කරනවා. ඒ කියන්නේ ඒ අරමුණේ සැබෑ ස්වභාවය සිහි කරනවා. නැවත නැවත ඒ අරමුණේ අරමුණ අරමුණෙහි ඇත්ත తত্ত্বය සිහි කරන ස්වභාවයට කියනවා සතිය කියලා. හරිද? ඒකටත් උදා ඒකත් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අපිලාපන කියන එක අනිත් එක තමයි උග්ගන්හන කියන එක. උග්ගන්හන සහ අපිලාපන කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මේක කුසලයයයි පෙන්නන මේ කියන්නේ දැන් මේ තමයි කුසලය කියලා මගේම හිත මටම පෙන්වන මේ තමයි කුසලය කියලා පෙන්වුම් කරන. හරිය නිකන් මේන් සම්පත් කියලා රජුලන්ගේ භාණ්ඩාගාරේ භාණ්ඩාගාරික මෙන්න සම්පත් තියෙනවා කියලා පෙන්නනවා වගේ අපේ හිතෙන්ම නැගෙන එක ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවය කුසලය මේකයි කියලා අපිටම පෙන්වනවා. ආන් ඒ ධර්මතාවයට කියනවා සතිය කියලා. ඒක තමයි අපිලාපන ලක්ෂණය ඒක තියෙන. ඊළඟට මේක කුසල් මේක කුසල් මේක අකුසල්යයි කියලා දැනගෙන අකුසල් දුරු අකුසල් අයින් කරලා කුසලය එළවන සිහියට කියනවා උග්ගන්හන කුසලය කියලා. කුසලය මේකයි පෙන්눔 කරන කුසලයට කියනවා සතිය කියලා. ඒ අපිලාපන කියලා. උග්ගන්හන කියලා කියන්නේ මේක තමයි මේ තමයි කුසලය මේ තමයි අකුසලය කියලා පෙන්නන ඒක එහෙම පෙන්නලා ඒ අකුසල් දුරු කරලා කුසල් නංවන ස්වභාවයට කියනවා මෙන්න මේ උග්ගන්හන ලක්ෂණය කියලා. එතකොට මේ සිහිය කියන එකේ ඔන්න ඔය ආකාර දෙක අපි සාකච්ඡා කරා. ඒ කියන්නේ හිතේ ඇතිවෙන මේ අකුසල ධර්මයන් හිතේ ඇතිවෙන ස්වභාවයන් අපිට නැවත නැවත ඒ ඒ හිතේ ඒ හිතෙන් ඒ ඒ අදහසෙන් බැහැර යන්න නොදී නැවත නංවනවා. එතකොට අපි ඕකට කියන සතිපට්ඨානය කියලා කියන්නේත් එහෙමයි. සිහිය පිහිටුවා ගන්න කියලා අපි කියන්නේ. සිහිය පිහිටුවා ගන්න කියන තැනක් තියෙන්නේ මේ මේ කතන්දරෙමයි. ඒ කියන්නේ දැන් අපි අසුභ භාවනාවක් අපි ගොඩ කතා කරලා තියෙන අය ගැන අසුභ භාවනාවක් කරා නම් හරියට දැන් ස්ත්‍රී රූපයක් පුරුෂ රූපයක් නැත්නම් මනුෂ්‍ය රූපයක් දකිනකොට මේක ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා දැනෙනකොට සිහිය තියෙනවා නම් මොකද වෙන්නේ? මේක එක්කවට සැකිල්ලස් මතු කරලා පෙන්නනවා. නැත්නම් මේකේ පිළිකුල් බව මතක් කරලා දෙනවා. හරියට මොකක්ද? රජුරවන්ට ධනෙ පෙන්නනවා වාගේ. හරිද? ඒ වගේම මේ මතක් කරලා දෙන එකට අපිලාපන කියලා කිව්වා. ඊළඟට ඒකත් එක්කම අර නැగిලා අකුසලය යට කරලා කුසලය ඉස්මතු කරලා දෙන ස්වභාවය අර අකුසලයේ නැසන නැසන ස්වභාවය ඒක ප්‍රහාණය කරන ස්වභාවයට කිව්වා උගහනන ලක්ෂණය කියලා. එතකොට ඒ ඒ විදිහමයි. හැම වෙලෙම මොන රූපයක් දැක්කත් අන්න අර විදිහට ඒක පෙන්වු කරලා දෙනවා. එන්න ඒ චෛතසිකය නිර්මාණය වෙන්න ඕන අපේ තුළ. එතකොට ඒ චෛතසිකයට කියනවා සති කියලා. ඒක කුසල චෛතසිකයක්. එතකොට සෝබන සාධාරණ චෛතසිකයක්. හැම කුසලයක් එක්කම යෙදෙන චෛතසික ධර්මයක්. ඊළඟ එක තමයි හිරි කියලා කියන්නේ. හිරි කියලා කියන්නේ සිතෙහි යෙදෙන කාය දුස්චරතාදීන් ලැජ්ජා වෙන ස්වභාවය. මම ඕකත් එක්කම ඊළඟ එකත් අපි ගමු. ඒකට කියනවා ඔත්තප්ප කියලා. හිරි ඔත්තප්ප කියලා. ඒ කියන්නේ පාපයේහි සිතේ යෙදෙන දුස්චරිතයන්ගෙන් බිය වෙන ස්වභාවය. ඒ කියන්නේ දුස්චරිත සිද්ධ කරන්න කෙනා සමහර අය ඉන්නවා. දැකලා තියනවාද? ලැජ්ජා මාත්‍රයක්වත් නෑ ගෝණක්වත් නෑ නේද සමහර අයට අකුසලයක් කියදෙන්න එනකොට මේක යෙදුනොත් මෙන්න මේ වගේ වේ මේ වගේ මහා මහා ලැජ්ජාවකටපත් වෙයි කියලා ඉන්න අතර වාරේ සමහර අයට අපි කියන ලැජ්ජාව නෑ කියලා. හරි. ලැජ්ජාව නෑ ලෝක ධර්මතා කියලා කියනවා මට හිරියොතප්ප කියන එකද. පාපයට තියෙන දුෂ්චර්යයට තියෙන ලැජ්ජාව සහ බය. එතකොට මේ ලැජ්ජාව උපදිනවා නම් ඒක කුසල සිතක්. ලැජ්ජාව සහිත සිතක්. ඒ ඒ කුසල සිතට හේතු වෙනවා ඒ සිතත් එක්ක එහෙම හිතක්. ලැජ්ජා සහගතව උපදින සිතක්. බය සහගතව සිත උපදින සිතක්. ඒ සිත උපදින්න නම් මේ චෛතසික යෙදෙන්න ඕනේ. මේ චෛතසික යෙදෙන්න ඕන. මොකක්ද? පාපයට ලැජ්ජා වෙන සහ පාපයට හිරි ඔත්තප්ප කියන්නේ බය වෙන ස්වභාවය. මේ දෙක හරියට නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ හිරි කියලා කියන එක පාපයට ලැජ්ජා වෙන ස්වභාවය හරිය නිකන් අර අපි කියන්නේ කුලකාන්තාවක් කියලා. කුලකාන්තාව එයාගේ ජීවිතය ගත්තොත් එහෙම එයා හැම වෙලෙම ලැජ්ජාශීලී නේද? අපේ සංස්කෘතියට අනුව අපි කුලකාන්තාව කියලා කියන කෙනා ලැජ්ජාවෙන් ඉන්නේ නේද? ලැජ්ජාශීලී කිසිම නරක වැඩක් කරන්නේ නැති තමන්ට අවනම්බු වෙන්නේ නැති වෙන්න ජීවත් වෙන කෙනෙක්. එතකොට මේ පාපයට තියෙන ලැජ්ජාව කියන ධර්මය තේරුම් කරවන්න අන්නේ හරියට කුලකාන්තාවක් වගේ කියලා. ඒක පාපයට තියෙන බයගතිය කියලා කියන්නේ හරියට අපි කියනවනේ විසඟනක් වගේ කියලා කියනවා. එයා බයෙන් ඉන්නේ. එයා බය බාහිර ලෝකෙට. නේද? කුලකාන්තාව තමන්ගේ ඇතුළෙන්ම එන ලැජ්ජාවක් තියෙනවා පව කරන්න තියෙන නේද? වෙනගෙන කෙනෙක් කෙනා බාහිර ලෝකයට බයෙන් ඉන්නවා නේද? මෙයාට කෑ ගහයි, දඟලයි, හිරිහැර කරයි කියලා. එතකොට දැන් මේ හිරි සහ උත්තප්ප දෙකේ තියෙන වෙනස ලැජ්ජාව සහ බයේ තියෙන වෙනස වෙනස තමයි හිරි කියන එක නැත්නම් ලැජ්ජාව කියන එක පාපයට ඇතුළෙන්ම උපදින එකක්. ඒක ඒක ලැජ්ජාව ඇතුළෙන්ම උපදින එකක්. නමුත් දැන් වෙසඟන කියන එක්කෙනා තියෙන පාපයට බය කිසි කෙනෙක් නැති දැනක යාර බයක් තියෙනවද? නැහැ. නේද? අර විසංගන කියන්නේ මිනිසුන් එයා මිනිසුන්ට බයයි. නේද? කුලකාන්තාව මිනිස් ඉදිරියේ ලැජ්ජා සම්පන්නයි. අන්න ඒ වගේ තමයි හිරියොත් අප්ප කියන දෙක. හරිද? එතකොට ඒ ඒ ඇතුළ ඇති වෙන සිතුවිලි ගැන හිතන්නකෝ දැන්. කුලකාන්තාවකට සමාජයේ ජීවත් වෙනකොට සහ විසංගනකට සමාජයේ ජීවත් වෙනකොට ඇති වෙන සිතුවිලි දෙකක් තියෙනවානේ. එයා බාහිර මිනිස්සු ඉදිරියේ කුලකාන්තාව ඇතුළෙන්ම ලැජ්ජාශීලී. හරයා දැන් ලැජ්ජාශීලී කෙනා මෙතන මිනිස්සු හිටියත් නැතත් එයාගේ ඒ ගුණය තියෙනවා. බය කෙනා එයාට මිනිස්සු නැත්තම් බය නැහැ. එහෙනම් ඒක පිටින් පිටත හේතු වෙලා උපදින එකක්. මේක ඇතුළෙන්ම තියෙන ගුණයක්. හිරියොත් අප්ප දෙක. ඒ වගේ හරි නිකන් ලැජ්ජා බය කියන්නේ අනිත් එක තමයි අරක තමන්ගේ ඇතුලෙන් වෙන එකක් අරක පිටය හේතුලා එන එකක්. ඒ කියන්නේ අධිපති වෙන්නේ නේද ප්‍රධාන වෙන්නේ පිටය අරක. එහෙනම් ලෝකයා අධිපති වෙලා තමයි බය උපදින්නේ සංගණට. ලෝකයා එතකොට අපිට මේ බිය කියන එක පාපයට බිය උපදින්නේ ඒ වගේ. අපේ තුල මේ ලැජ්ජා බිය කියන දෙකම තියෙන්න ඕනේ. තමන්ගේ ඇතුලෙන්ම ලැජ්ජාව උපදිනවා. බාහිර ලෝකයේ හැමුවේ බිය උපදින්න ඕනේ. ලැජ්ජාව සහ බය කියන්නේ ඒක කියන්නේ ලෝකයේ අධිපති කියලා. ඔත්තප්ප කියන එකට ලෝකයේ අධිපති වෙන්නේ බිය කියන එකට මේ හිරි කියන එකට තමා අධිපති වෙන්නේ. ඊළඟට ඒකේ ස්වභාවය ලැජ්ජාව අරකේ ස්වභාවය ගත්තොත් හිරි බිය ඊළඟට ලක්ෂණය කියන්නේ Tamanට ඒක සිද්ධ වෙන Taman දැයන ආකාරය තමයි ලැජ්ජාව තියෙන කෙනා කීකරු වෙනවා බය තියෙන කෙනා බය වෙනවා බයට යමක් කරන්නේ වැරද්ද කරන්නේ නැත්තේ බයට ලැජ්ජාව තියෙන කෙනා කීකරුයි. හරිද? ඉතින් ලැජ්ජා බයද කියන්නේ ළඟ ළඟ උපදින චෛතසික දෙකක්. ඉතින් මේ දෙක කුසල චෛතසික ඒවට කියනවා ලෝක ධර්ම කියනවා, දේව ධර්ම කියනවා කියලා කියන්නේ ලැජ්ජා බය දෙකටම. ඉතින් අන්න ඒවා කුසල චෛතසිකයන්. මේ කුසල චෛතසිකයන් ක්‍රියාත්මක භාවයට ආවොත් අපි තුල මොකද වෙන්නේ? කුසල සිත් නේද? කුසල සිත් උපදිනවා මේවා හේතු වෙලා. නැත්තම් අකුසල් වලට යන ස්වභාවයක් තියෙනවා. ඊළඟ එක තමයි අලෝභය කියලා කියන්නේ. හරි ඊළඟ කුසල චෛතසිකය තමයි අලෝභය කියන එක අපේ හිතේ යෙදෙන්න ඕනේ. මොකද්ද හිතේ යෙදෙනකොට ඒක තේරෙන ආකාරය තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. යම් කිසි සිතෙහි අරමුණක් ඇති වෙනකොට අපිට නොයෙකුත් අරමුණ අරමුණු ඇති වෙනවා. ඒ අරමුණු ඇති වෙනකොට ඒ අරමුණේ හිත ලගින්නේ නැති ස්වභාවය. හරිද? ඒ ඒ ඒ චෛතසිකයේ ක්‍රියාත්මකයට ආවොත් තමයි ඒක වෙන්නේ ඒක බලවත් කුසලයක් ඇත්තටම. කුසල මූලයක් වෙන්නෙත් ඒකයි. කුසල හේතුවක් වෙන්නෙත් ඒකයි. මේක හරියට කොයි වගේද? නෙළුම් කොලයකට උඩට වතුර දානවා වගේ. නෙළුම් කොලයට වතුර දැම්ම මොකද වෙන්නේ? ඒ වතුර අල්ලන්නේ නැහැ. අල්ලන්නතු යනවා. අල්ලන්නතු යනවා. නේද? ඒකට අපේ හිතේ අලෝභය කියන චෛතසිකය ක්‍රියාත්මක කරවා ගත්තොත් අපේ හිත නිලුම්කොලයක් වගේ. අලෝභය මූලික වෙලා අලෝභය හේතු වෙලා නම් අලෝභය මිශ්‍ර වෙලා නම් අපේ හිත හැදිලා තියෙන්නේ. ඒ මිශ්‍ර වුණාම හරියට අපි හිතමුකෝ නොයෙකුත් දේවල් ගෑවෙනවා තියෙනවා. ඒ තුලින් අපි ඉස්සර මතකද මේ බොඳ වෙලා යනවා කියලා ඉටි ගන්නවා. නේද? දැන් කොලයක් අරගෙන ඒ කොලේට අර ඉටි පාසල් යන කාලේ නේද ලැමිනේටින් තිබ්බේ නෑනේ අපිට නේද තිබුණාම ඉටි ඉටි අරගෙන නිකන් ගානවා මේ කොලේ ගහන වතුර වැටෙනකොට අල්ලන්නේ නෑ නේද අන්න ඒ වගේ අපේ සිතක් සකස් වෙනකොට ඒ සකස් වෙන හිතත් හිතට මිශ්‍ර වීමක් වුණොත් අලෝභය හරිද අලෝභය මිශ්‍ර වුණොත් මොකද වෙන්නේ හර්මණය ඇලෙන්නේ නැහැ ඒකයි අපි එක එක්කෙනාට අපි එක එක්කෙනා ගත්තාම එකම අරමුණ ගත්තාම සමහර කට්ටිය ඇලෙනවා සමහර කට්ටිය ඇලෙන්නේ නැහැ. ඇයි? අලෝභය කියන එක යෙදෙනවා තමන්ගේ හිතේ. එහෙනම් ඉස්සෙල්ලත් එනවා. හිරි කියන එක යෙදුනොත් එයා මොකද වෙන්නේ? ලැජ්ජාවටපත් වෙනවා කීකරු වෙනවා. ඔත්තප්ප කියන එකට ඇතුනොත් එයා බියටපත් වෙලා වැරද්ද කරන්නේ නැහැ. හරිද? බියටපත් වෙලා වැරද්ද කරන්නේ නැහැ. ඉතින් අන්න එහෙම සිහිය කියන එක තිබ්බොත් ඒ අරමුණේ නියම ස්වභාවය ඉස්මතු කරලා වෙනවා. හරි? බලන්න එතකොට ඒවා තිබුණොත් තමයි මේවා වෙන්නේ. දැන් මේවා කතා කරනකොට මොකද හිතෙන්නේ එහෙනම්? හිරිය හදන විදිහක් ඕනේ. නේද? ඔත්තප්පේ හදන විදිහ ඕනේ. ලෝභය හදන විදිහ ඕනේ. ඒව තමයි මගේ හිතේ මේවා තිබ්බේ නැත්තම් මේක වෙන්නේ නැහැ. තිබ්බොත් වෙනවා. එහෙනම් අපිට හේතුඵල ධම පසක් වෙන්න ලොකු හේතුවක් වෙනවා. මේ ආකාරයට අභිධර්මයේ පිළිබඳ අවධානය යොමු කරගෙන කටයුතු කරනකොට අපිට හේතුඵල ධම මතක් වෙන්න පටන් ගන්නවා. හරි හේතුඵල ධම තේරෙනවා. මේක ලැබුණොත් තමයි මේක වෙන්නේ මේක ඇති වුණොත් තමයි මේක වෙන්නේ කියලා. එහෙනම් දැන් අපිට පැහැදිලි අලෝභය කියන්නේ මොකද? සිතේ නැගෙන හරියට පියුම්පතෙහි දිය වගේ පියුම්පතෙහි දිය වගේ හරියට හිතේ නැගෙන අරමුණෙහි නොලගින ස්වභාවය. හිතේ ඇති වෙන අරමුණේ ඇලෙන්නේ නැති නොඇලෙන නොලගින ස්වභාවය අරමුණෙහි ඇති වෙන අන්න ඒකට කියනවා අලෝභ කියලා. එතකොට ඒක කුසලයක්ද නැද්ද? අනිවාර්යෙන් කුසලයක්. ඉතින් ඒක හැදුන් නැත්නම් අපි අපි මොකද කරන්නේ? අරමුණේ එතන මෙතන මෙතනම läගලග läගලග läගලග ඉන්නවා. ඊළඟට අදෝෂය කියලා කියන්නේ අරමුණත් එක්ක දූෂණ වෙන ගැටෙන ස්වභාව, නොගැටෙන ස්වභාවය. ගැටෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ හරියට මොන වගේද මේක අපි තේරුම් ගන්න උදාහරණයක්ම කියන්න ඕනේ. හරියට අනුකූල මිත්‍රයෙක් වගේ. මට හොඳ මිත්‍රයෙක් ඉන්නවා. මම එයාට ගිහිල්ලා මොන හරි කව හරි හරි අපි කරමු. හරි හරි කරමු. ඕ මම ඕන දෙයකට ඉන්නවා. හරි. අන්න ඒ වගේ අපේ සිතේ යම්කිසි අරමුණක් උපදිනකොට ඒ අරමුණත් එක්ක ගැටෙන්නේ නැති ස්වභාවය ගැටෙන්නේ නැති වෙන්න හේතු වෙන චෛතසිකයන් වලට කියනවා අදෝස කියලා. අදෝස කියලා හිත දූෂ්‍ය වෙන්නේ නැහැ. දූෂ්‍ය නොකරන ස්වභාවය. හරිද? නැත්තම් අපේ හිත මොකද වෙන්නේ? එකපාරටම ඇලිලා ඒකත් එක්ක ඒ දූෂ්‍ය වෙන ස්වභාවය තියෙනවා නම් ගැටෙනවා. නේද? ඒ කියන්නේ හිත නිකම් මහා දන්නවනේ නේද? අර හිත මේ මොන හරි එකක් අකමැති දේවල් දකිනකොට අහනකොට මොකද වෙන්නේ? හිත දූෂණය දූෂ්‍ය වෙලා හරියම අමාරු තත්යකටපත් වෙනවා. අන්න ඒකට කියනවා. එහෙම නොවන ස්වභාවයට කියනවා අදෝස කියලා. එතකොට අලෝභ සහ අදෝස දෙක අලෝභ කිව්වහම අපි උදාහරණයක් කිව්වේ මොකක්ද? පියුම් පතෙහි දිය වගේ කියලා. ඇරෙන්නේ නැහැ කෑවෙන්න වෙනවා. අදෝස කිව්වහම උදාහරණයක් කිව්වේ අනුකූල මිත්‍රයෙක් වගේ Tamanට ඉන්න හොඳ මිත්‍රයෙක් වගේ ඒ කියන්නේ මේ මිත්‍රයා කවදාකවත් මිත්‍රකම තිනකන් ළඟ ඉන්න තමන්ගේ යාළුවත් එක්ක ගැටෙන්නේ නැහැ. දුෂ්‍ය වෙන්නේ නැහැ. ඒතර මේ දෙකේ වෙනස පිළිබඳවත් අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. අර ඉතින් හිරියොත් අප්ප ගැන කතා කරා වගේම අලෝභ සහ අද්වේෂ දෙකේ අලෝභය මසුරුකමට ප්‍රතිපක්ෂයි. හරිද? එතකොට අද්වේෂය දුස්සීලකමට ප්‍රතිපක්ෂයි. හරි? දුස්සීලකමට ප්‍රතිපක්ෂයි හැම වෙලෙම සිල් කැඩෙන මොනවා හරි එකක් එක ගැටීම් ඇති වෙලා ඒක දරා ගන්න බැරුව නේද? තමයි සිල් කැඩෙන්නේ. ඉතින් එහෙනම් එහෙම වෙන්නේ නැහැ අද්දෝෂය තුල ඒක අනිවාර්යයෙන්ම දුස්සීලයට ප්‍රතිපක්ෂයි. ඒ වගේම අලෝභය දාණයට හේතු වෙනවා. දැන් යම් වස්තුවක්ම ගන්නකො ඒ වස්තුවක් කෙරෙහි අපිට ගැටීමක් ඇති වුණොත් සීලය කැඩෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි අලෝභයක් නොගැටීමක් නැත්නම් අද්වේෂයක් ඇති වුණොත් එහෙම එතන තියෙන්නේ දුස්සීලකමට ප්‍රතිපදයි සීලයට හේතු වෙනවා අද්වේෂයක් අලෝභයක් ඇති වුණොත් එතන දාණයට ප්‍රතිපක් දාණයට හේතු වෙනවා හැම වෙලෙම ලෝභ නැත්තම් දන් දෙන්න හේතු වෙනවා දේශ නැත්තම් සිල් රකින්න ප්‍රබල හේතුවක් වෙනවා ඊළඟට යම් කිසි තැනක අලෝභයක් තියෙනවා නම් එතන තියෙන ඒ ඒ තැනත්තාට ඒකේ තියෙන ලක්ෂණ තමයි දෝෂය දෝෂයේ විදිහට දකින ස්වභාවයක් තියෙනවා අද්වේෂය කියන තැන අපිට ගත්තොත් එහෙම ඒක අද්වේෂ චෛතසිකය අපේ තුල ඇති වෙනවා නම් ඒ කියන්නේ මෛත්‍රිය ඇති වෙනවා නම් නැත්නම් දේශය නැත්නම් අර ඒ ඇති වෙන ඉදිරියේ පුද්ගලයා පිළිබඳව අපිට ඒ දේ පිළිබඳ ඒ ගුණය ගුණය විදිහට දකින ස්වභාවයක් තියෙනවා. හරි ගුණය වැහෙනවා දේශය තියෙනවා නම් කෙනෙක්ගේ අයික අපි හොඳටම දන්නව නේද? දේශය තියෙනකොට කෙනෙක්ගේ ගුණ වැහිලා යනවා අපේ හිත ගුණය ගුණය විදිහට දකින්නේ හරිද? එතකොට ඊළඟට ලෝභය තියෙනවා නම් දෝෂය දෝෂයේ විදිහට දකින්නේ දෝෂය කියන්නේ මොන හරි වැරද්දක් තියෙනවා නම් මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් අන්නේ අඩුපාඩුව අඩුපාඩුව විදිහට දකින්නේ ලෝභය තියෙනවා නම් එහෙනම් අලෝභය තියෙනවා නම් අඩුපාඩු අඩුපාඩු විදිහට දකිනවා හරි අලෝභය තියෙන කෙනාට ප්‍රිය විප්‍රයෝග නැති කරනවා ප්‍රත්‍යයන්ගෙන් වෙන්වීම නිසා තියෙන වැළපීම නැති කරනවා. අද්දේශයේ තියෙන කෙනාට අප්‍රිය සංප්‍රයෝගය නැති කරනවා. ඒ බලන්න මේ දෙක. ප්‍රිය පුද්ගලයා කෙරෙහි ඇලීම ලෝභයයි. නේද? ප්‍රිය පුද්ගලයා කෙරෙහි ඇලුනොත් ප්‍රියෙහි විප්‍රයෝග දුක ඇති කරනවා. අලෝභ චෛතසිකය තියෙනවා නම් එහෙම ඇලීමක් වෙන්නේ නෑ. එහෙනම් ප්‍රියෙහි විප්‍රයෝගය ඇති වෙන්නේ නෑ. එහෙනම් ප්‍රියෝගී විප්‍රයෝගය නැති වෙන්න අලෝභ චෛතසික හේතුව වෙනවා. ඊළඟට දේශය තියෙනවා නම් ඒ පුද්ගලයා පිළිබඳව අපිට ඒ කියන්නේ අප්‍රිය පුද්ගලයොත් එක ගැටීම් තියෙනවා. නේද? එහෙනම් අප්‍රිය විප්‍රයෝගය අප්‍රිය සංප්‍රයෝගය ඇති වෙනවා. අප්‍රිය සංප්‍රයෝගය ඇති වෙන්නේ නැහැ දේශ නැත්තම්. අප්‍රිය සංපයෝගය ඇති වෙනවා දේශය තියෙනවා නම් එහෙනම් අද්දේශය නම් තියෙන්නේ අප්‍රිය සංපයෝගය ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. ඒකද අප්‍රිය සංපයෝගය නැති කරලා දානවා. ඉතින් ওই වගේ කාරණා කීපයක් අපි කතා කරේ මේ දෙක සංසන්දනාත්මකව. එහෙනම් අපේ සිතේ උපදවාගත යුතුයි කියලා ඉතා ප්‍රබලව දැනගත යුතු කාරණාවක් තමයි මෙන්න මේ අලෝභ අද්වේෂ කියලා අපිට හොඳට දැනෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි తත්‍ර මජ්ජතා කියලා කියන්නේ. හරිද? මේවා අපිට වැඩි ප්‍රයෝජනෙවත් නෑ වගේ තේරෙයි. නමුත් මේ ටික ඉගෙන ගන්නකොට තේරෙනවා මේවා කොච්චර අපේ ජීවිතේට ඕනද කියලා. දැන් මම මෙහෙම කියන්නම්. දැන් අපි හොද්දනේ උදාහරණයට ගන්නෙ. ලුණු වැඩි වුණොත් රස හරියන්නේ නැහැ. නේද? ඒ වගේ මිරිස් වැඩි වුණොත් ඒත් හරියන්නේ නැහැ. එතකොට මොකද වෙන්න ඕනේ? සියලු එකතු කරන දේවල් ටික අඩු වැඩි නොවි අවශ්‍ය ප්‍රමාණයට යෙදෙන්න ඕනේ. తත්‍ර මජ්ජතා කියලා කියන්නේ කුසලයක් සිද්ධ කිරීම සඳහා කටයුතු කරද්දී හැමදේම සමතුලිත වෙන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් යම්කිසි කෙනෙකුට වීරය අධික වුණොත් එහෙම ප්‍රඥාවට ශ්‍රද්ධාවට වැඩිය වීරිය විතරක් ගොඩාක් අධික වෙනවා. එයා හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා ලොකු වීරයක් ඇති කරගන්නවා. එතකොට මේ වීරිය අධිකයි නමුත් ප්‍රඥාව ශ්‍රද්ධාව නැහැ. ප්‍රඥාව නැහැ. වීරිය වැඩි වුණාට වැඩක් නැහැ. කරන්න දෙයක් නැහැ. හරිද? එතකොට නිකන් අර අපි දැන් මෙයා හොඳ ජව සම්පන්න වෙලා යන දිහා හොයාගන්නේ නැහැ. අපි හිතමුකෝ වේගෙන් දුවන්න පුළුවන් කෙනෙක් හොද්දට දුවන්න පුරුදු වුණා. දැන් යාට වේගෙන් දුවන්න පුළුවන් නමුත් එයා යන පැත්ත දන්නේ නැහැ. ඒතකොට එයා එකතැනම දුවනවා නැත්නම් එකතැන ඉන්නවා. අන්න ඒ වගේ තමයි මේ එහෙම ඒ එකතැන ඉන්නවා කියන උතර අවශ්‍ය කෘත්‍ය කෙරෙන්නේ නැහැ. හරියට නම් කෙරෙන්න ඕන මොකද්ද? අර වීරිය ගොඩාක් වැඩි නොකරගත්තත් කමන්නේ යනතන දන්නවනම් දෙකම හොඳටම වැඩි නම් හොඳයි දෙකම වැඩි නම් නැත්තම් මේක සමතුලිත කරගන්න ඕන වචනය ආවා සමතුලිත වෙන්න ඕනේ නේද සමතුලිත වෙන්න ඕනේ එතකොට සමතුලිත අන්න ඒ වැඩ දැන් ලුණු මිරිස් කහ සරක්කු ආදී සමතුලිත වෙන්න ඕන හරි රහ වෙන්න අන්න ඒ සමතුලිත භාවය කියනවා සංප්‍රයුක්ත ධර්මයන් එකකට එකක් වැඩි අඩු නොවි සමතුලිතව තබා ගන්න පුළුවන් අපේම හිතේ ඇති වෙන අපි ඇති කරගත යුතුව තියෙන ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයට කියනවා తත්‍ර මජ්ජතාව කියලා. බැලන්ස් එක. බැලන්ස් ඔෆ් මයින්ඩ් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ හැම දෙයක්ම බැලන්ස් වෙන්න ඕනේ. හැම දෙයක්ම සමාන්තරව ඒ ඒ දේ එක එක පැත්තක් වැඩි වෙන්නේ නැති වෙන්න එක පැත්තක් අඩු වෙන්නේ නැති වෙන්න හැම එකක්ම සමතුලිත වීමට අන්න ඒකට කියන తත්‍ර මධ්‍යතාව කියලා. මේ తත්‍ර මධ්‍යතාව කියන චෛතසිකය කරන්නේ අන්න ඒ කෘත්‍යය. හරිද? මොනවා හරි කරන වැඩකදී ඒවා සමතුලිත කරගන්න. වීරිය වැඩි වෙන්න නොදී ප්‍රඥාව නේද? ශ්‍රද්ධාව වැඩි කරනවා. නැත්නම් සමාධිය වැඩි වුණොත් තීන විද්‍යට යනවා. වීරිය වැඩි වුණොත් නොසන්සුන්කමට යනවා. එහෙනම් ඒවා වැඩි වෙන්න නොදී මෙයාට හොඳට තේරෙනවා. දැන් අපි අපි හිතමුකෝ මේ අපි කණ්ඩායමක් ඉන්න සමිතියක් පිහිටවලා. ඉතින් මේ සමිතියේ ඉන්න සභාපතිතුමා අනිත් අයගේ නැත්තම් ඒකේ ඉන්න අනුශාසකවරයා ඒ ඒ කෙනා ඉස්මතු වෙලා වැඩ කරන්න හදද්දි පල්හැර පල්හැර පල්හැර දා මෙයා මෙතන වැඩේ කරන් මේ වැඩේ කරන්න කියලා සමුතුලිත කරනවා. අන්න ඒ කරනවා වගේ අපේ හිතේම උපදින චෛතසිකයක් තියෙනවා. ඒ චෛතසිකය තමයි මේ හැම දෙයක්ම සමතුලිත කරලා සමතුලිත කරලා වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්න වැඩේ කෙරෙන්න නම් ඔක්කොම සමතුලිත වෙන්න ඕන අන්නේ සමතුලිත ස්වභාවය සපයන ඒ කෘත්‍ය සිද්ධ වෙන්නේ මෙන්න මේ తත්‍ර මජ්ජතා කියන චෛතසික ධර්මයට දැන් එතකොට තේරෙනවද අපේ හිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ කොයිතරම්නම් මේ පුංචි පුංචි ධර්ම කරුණු වලින් නේද මගේ මේ දේවල් නැති වුණොත් මම සමතුලිත නැති එක්කෙනෙක් බවට පත් වෙනවා ඒතර කොයිතරම්නම් සියුම්ම මේ දේවල් පිළිබඳ විග්‍රහය ධර්මයේ තුල තියෙනවද කියලා අපි උද්දාමයකටපත් වෙන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ චිත්ත චෛතසිකයන්ගේ සංසුන් බවට කියන පස්සද්ධිය කියලා. හරිද? එතකොට මේක මේකත් අපි තේරුම් ගන්න ඕනේ අපේ හිත වෙලාවට කොයි වගේද අපි කියනවා ගොඩ දාපු මාළුවා වගේ කියලා. නේද? ගොඩ දාපු මාළුවාට සංසුම් බවක් තියනවද? හැම වෙලේම මේ මහ පොළොවත් එක්ක උඩපයින්නවා. ගොඩට දාපු ගමන් එයා පොළොවෙන් උඩපයින්නවා. එයාට එක සැරයක්වත් පොළොවේ රැඳෙන්න පොළොවේ රැඳෙන්න බෑ. අපි දමු රත් වෙච්ච මහ පොළොවක් තියෙන කියලා. රත් වෙච්ච මහ පොළොවක් උඩට මාළුවෙක් දැම්මු. පණ පිටින් අරන්. එයාට ඒකේ රැඳෙන්න බෑ. ඒකේ රැඳෙන්න බෑ. අන්න එහෙම රත් වෙච්ච ගල් තලාවකට දාපු මාළුවෙක් වගේ තමයි අපේ හිත. අපි කියන්නේ ගොඩ දාපු මාළුව වගේ කියලා. අන්න ඒ ගැහෙන ස්වභාවය ඇතුළෙන්ම අපිව නොසන්සුන් කරන ස්වභාවය අයින් කරලා අපූර්වට රැඳෙන්න පුළුවන් ගතිය හදන චෛතසික ධර්මය තමයි කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියලා කියන්නේ. චිත්ත චෛතසිකයන්ගේ සංසුන් බව. එතකොට ඒකට කියන්නේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා මේක දෙකක් විදිහටයි ගන්නෙ. කාය පස්සද්ධි කියන්නේ එකක්. චිත්ත එතකොට චෛතසිකයන්ගේ තියෙන සංසුන් බවට කියනවා කාය පස්සද්ධිය කියලා. සිතේ ඇති වෙන සංසුන් බවට කියනවා චිත්ත පස්සද්ධිය කියලා. මේ දෙක එතකොට එකවර මේ දෙක ගත්තොත් එහෙම කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියන දෙකට දෙක නැත්තම් අපේ සිතේ ඒ සංසුම් බව නැත්තම් මොකද වෙන්නේ? අර රත් වෙච්ච යක රත් වෙච්ච පොළොවට දාපු මාළුව වගේ මේක ගහනවා. එතකොට අපි දැනගන්න ඕන ආ එහෙනම් මේක හදාගන්න ඕනේ. නේද? එහෙනම් මගේ ළඟ මේ වෙනකොට මේක ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේවා ਸਰවචිත්ත සාධාරණ චෛසිකද? නෑ. හැම සිතකම යෙදෙන්න ඕන කියලා එකක් නෑ. එහෙනම් මේවා හැදුනොත් තමයි මගේ භාවනාවක් සඵල වෙන්නේ. නේද? ඒක නම් පස්සද්ධිය ඇති කරගන්නේ කොහොමද කියලා අපි විමසලා මේ වගේ මේ වැඩපිළිවෙලක් මෙතන තියෙනවා මේක සිද්ධ මේ දේ සිද්ධ මෙවැනි සිත් සාන්ත වූ මෛත්‍රී සහගත හෝ නැත්නම් විදර්ශනාවකට යෝග්‍ය වෙන සිතක් සකස් වෙන්න මේ යටින් යන මේ වැඩපිළිවෙල පෝෂණය වෙලා තියෙන්න ඕනේ. හරි පස්සද්ධියට හේතු වෙන දේවල් අපි මොනවද කියලා හොයලා ඒවා ක්‍රියාත්මක භාවයට අරගෙන ගිහිල්ලා මේ චෛතසික ධර්මයන් පිළිබඳව ඒවා වර්ධනය වෙන විදිහට වැඩ කරන්න ඕනේ ඒවා වර්ධනය කරගන්න ඕනේ ඒවද වර්ධනය කරන දැනගන්න ඕනේ නේද මගේ දැන් අපි සාමාන්‍ය ජීවිතයේ කතාවේදී කියනවා මට පස්සද්ධිය නැහැ නේද මගේ සිත පස්සද්ධියටපත් වෙන්නේ නැහැ කියලා හොඳයි ඊළඟ කාරණාවටත් අපි යන් ඊළඟ කාරණාවට කියනවා කාය ලහුතා චිත්ත ලහුතා කියලා කාය ලහුතා චිත්ත ලහුතා කියන්නේ චෛතසිකයන්ගේ තියෙන සහැල්ලු බව සහ චිත්තයන්ගේ තියෙන සහැල්ලු බව. මොකක්ද මේ සැහැල්ලු බව කියලා කියන්නේ මේක තීන මිද්දයට ප්‍රතිවිරුද්ධ දෙයක් හරියට බරක් ඔසවාගෙන යන කෙනෙක් බරක් ඔසවාගෙන යන කෙනෙකුට ඒ මග දිගේ වැඩිපුර යන්න බෑ නේද? නේද නිකන් යන කෙනෙක් සැහැල්ලුවෙන් යනවනේ. අන්න ඒ වගේ කියන්නේ මේ හිත බර වෙලා කියන එක නෙවෙයි. ඒ කියන්නේ අපිට බර දැනෙනවා කියන එක නෙවෙයි. නමුත් බර දැනෙනවා වගේ තමයි මේක. ඒ කියන්නේ චිත්ත ලහුතා, කාය ලහුතා කියලා කියන සැහැල්ලු බව නැත්තම් මොකද වෙන්නේ? තීන මිද්දයත් එක්ක මිශ්‍ර වෙලා මේ අර මං කිව්වේ මං හැමදාම කියන්නේ මැටි ගුලියක් වගේ කියලා. අන්නේ මැටි ගුලියක් වගේ ජීවත් වෙනවා. මැටි ගුලියක් වගේ කියන්නේ වැටුනොත් බරයි. ඒ කියන්නේ රබර් බෝලයක් නම් කොහොමද? බිම ගැහුවොත් නිකම්ම උඩට එනවා. අන්න ඒ එතකොට අපි එන්නේ ඒක තමයි සහැල්ලු බව කියලා කියන්නේ. හරිද? ඒක බැම්පෙන ස්වභාවයක්, පොළාපයින් ස්වභාවයක් තියෙනවා. එතකොට සහැල්ලු සිතක් තියෙන කෙනෙකුට හැම වෙලේම නිකන් මේ ඒක හරියට අපි ඕක අත්දකිනවා නේද? මිනිස්සු දිහා බලපුවාම වැඩ කරන. නේද අපි ඊයේත් කතා කරා ඔක. පංච නිවර්ණයම යටපත් වෙනකොට මේවා සහැල්ලු බවටපත් වෙනවා. ඒ කියන්නේ සමහර අයගේ කායික ක්‍රියාවනේ හැම දෙයකටම මූලික වෙන්නේ මනසනේ. එතකොට මනසේ තියෙන මේ සහැල්ලුභාවය චිත්තදාසිකයන්ගේ සහැල්ලුභාවය නැත්තම් මොකද වෙන්නේ? මේ මේක නිකන් අර නිදි නිදිගත් කෙනා නේද නිදිමතෙන් ඉන්න නිකන් අකර්මණ්‍ය වෙ ඉන්න කෙනෙක් වගේ එතනම එතනම එතනම එතනම තැඳිලි ඇඳින්න ගතියක් තියෙනවා. හරි අමාරුයි ඒ ඒ තැන් වලින් ගලවලා අපහ ගන්න අපේ හිතම අපිටම. හරි එතනින් ගලවලා ගන්න බෑ. නමුත් හැබැයි මේ කියන සහැල්ලුභාවය කාය ලහුතා චිත්ත ලහුතා කියන මේ සහැල්ලුභාවය ලැබුණොත් එහෙනම් මොකද වෙන්නේ? හරි වේගෙන් වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා වගේ හිත හරිම වේගවත් ඉක්මන ඉක්මන ඉක්මන ඉක්මන වැඩ ටික කරන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒ එහෙනම් මේ ඒ ඔය කියන සැහැල්ලු භාවය මගේ සිතේ චෛතසිකයක් විදිහට නැగిලා එන්න ඕනේ. ඒක හදාගන්න ඕනේ. ඒකට කියනවා කාය ලහුතා, චිත්ත ලහුතා කියලා. එහෙම නැත්නම් මේක ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඊළඟ එක තමයි කාය මුදුතා, චිත්ත මුදුතා කියලා කියන එක. මොකක්ද මේ කියන්නේ? අකුසලයන් හමුවේ. දැන් ඉස්සෙල්ලත් එහෙමයි ඒක හොඳට තේරුම් ගන්න ඕන. අකුසලයන් හමුවේ තමයි අර මැලි බව තියෙන්නේ. හරි අකුසලයන් හැමුවේ සෑහළු නැහැ. ඒ කියන්නේ ඕක හොඳයි අකුසලයන් හැමුවේ කියන එක මට ආපහු මතක් වෙච්ච එක දැන් කියන්න. මේ අකුසලයන් කුසලයන් හැමුවේ. හරි. භාවනා කරන්න ගියාම භාවනා කරන්න ගම අයියෝ හරි අමාරුයි අපේ බරයි වගේ. හරි. එතකොට සීල් රකින්න ගියාම බරයි වගේ හරි අමාරුයි වගේ කියලා කියනවා. අන්න ඒ වගේ කුසල පක්ෂයේ යදවන්න බැරිකමක් තියෙනවා. මේ කුසල පක්ෂයේ තමයි සහැල්ලු බව නැත්තේ. හරි හැබැයි එකපාරටම අකුසලයක් ක්‍රියාත්මක කරන්න කිව්වොත් ඒ හරිම සහැල්ලු වේගෙන් වේගෙන් දුවගෙන යනවා කුසල පක්ෂයේ සහැල්ලු නෑ කුසල පක්ෂයේ තියෙන බරගතිය තමයි අර කියන කාය ලහුතාවලට වැඩිය ප්‍රතිවිරුද්ධ දෙ නේද එතකොට කුසල පක්ෂයේදී අපි කුසලය වර්ධනය කරන්න සූදානම් වෙනකොට තියෙන සහැල්ලු බව තමයි අපේ හිතෙන් ඇති වෙන කුසලය හමුවේ ඇති වෙන සහැල්ලු බවට කියනවා කාය ලහුතා, චිත්ත ලහුතා කියලා. ඒ වගේම ඊළඟ කාරණාව එන්නේ චිත්ත මුදුතා, කාය මුදුතා කියන එක. හරි. අතන අර කුසල පක්ෂයේ තමයි රත් වෙච්ච මහ පොළොවට දාපු මාළුවෙක් වගේ ගැහෙන්නේ කුසල පක්ෂයේදී කුසල පක්ෂයට එන්න දෙනකොට එන්න බෑ තත්මය පස්සද්ධිය නැත්තම්. එතකොට සහැල්ලු බව නැත්තම්. ඊළඟට අපි දැනගත යුතු දේ තමයි කාය මුදුතා, චිත්ත මුදුතා කියලා කියන්නේ මෘදු ස්වභාවය. චෛතසිකයන්ගේ මෘදු ස්වභාවයට කියනවා චිත්ත මුදුතා කියලා. කාය මුදු ස්වභාවයට කියනවා කාය මුදුතා කියලා. මේ මෘදු ස්වභාවය කියලා කියන්නේ අර ඒ ඒ සිතේම තියෙන දැටි භාවය. හරිද මොනවද? දෘෂ්ටි වලට දැඩි ඒක නවත්තන්න ලෑස්ති නෑ. ඒකේ තියෙන තද බව, දැඩි බව, දික්ටි මාන්නාදිය සහිතව ඇති වෙන දැඩි බව. සමහර අයට මේ ලෝකෙ ගත්තහමත් සමහර අය අපිට ඕන තරම් පේන්න තියෙනවා ඕන තරම් ඇහෙන්න තියෙනවා හරියම දැඩි තමන්ගේ මතය අයින් කරන්නේ නැහැ කුසලය හමුවේ වර්ධනය කරගත යුතු කුසලය හමුවේ එයාගේ හිත හරියට දණ්ඩක් වගේ. මොක කොහොම තියෙන කෙනාට කාය මුදුතා චිත්ත මුදුසා නැති කෙනාට. හරි? නැති කෙනාට කුසලය හමු වෙන්නේ කොහොමද? දණ්ඩක් වගේ. හරිද? ඒ කියන්නේ නැමෙන්න ලෑස්ති නැහැ. හරි? ඒ පැත්තට නැමිලා මේකනේ ඇත්ත මේකනේ බොරුව කියලා තේරුම් කරගන්න ලෑස්ති ලෑස්ති නැහැ. ඉතින් කුසල පක්ෂයේ හැම වෙලේ දණ්ඩක් වගේ ඉන්නවා. දණ්ඩක් වගේ ඉන්නවා මේ එහෙම කාය මුදුතා චිත්ත මුදුසා නැති අය එහෙනම් අපේ තුළ මේ මේ මෘදුභාවය ඇති කරගන්න ඇති කරගන්න කටයුතු කරන්න ඕනේ. මේ මෘදුභාවය ඇති කරගන්න කටයුතු කරේ නැත්නම් මගේ ළඟ චිත්ත මුදුතාව හැදෙන්නේ හැදෙන්නේ නැහැ. ඉතින් ඊළඟ එක තමයි කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කියලා කියන්නේ මේවා බලන්න එකිනෙක එකිනෙක එකිනෙක අපිට ඕන වෙන හැටි හරි අපි හිතමු අපි උඩු හුළඟට ගලක් ගහනවා. හරිද? එතකොට උඩු හුළඟට ගලක් ගහපුවාම මේක මේ ගලේ තියෙන ස්වභාවය තමයි අපිට ඈතට මේ ගල යවන්නයි ඕනේ. මේ ගලේ තියෙන ස්වභාවය තමයි මේක මට ඈ දැන් අපිට අපි අවිත අපි සම්කෝ මේ අඹ ගෙඩියක් කඩන්න කියලා. මොකක් හරි එකක් කඩන්න ඒ ක්‍රියාව කරන්න මට ඕන වෙලා. ඒ ක්‍රියාව කරන්න මම ගලක් අරගෙන තමයි ගැහුවේ. ඒ ක්‍රියාවට එක යෝග්‍යද නැද්ද? ඒ අඹේ කඩන්න ගලක් ගහන්න නම් ගලක් ගහන එක යෝග්‍යයි. මම ඉතිරි කාලේ කොහොම මේක තේරෙනවා? මම ළඟ තියෙනවා V අහුරක්. නැත්නම් 10 වගේක් තියෙනවා කියන්නේ. මම අරගෙන අඹ දිහා බලලා 10 වලින් ගහනවා. හරිද? එතකොට මම මෙහෙන් වැඩේ කරා. නමුත් වැඩේ කරන්න භාවිතා කරපු දේ ඒකට යෝග්‍ය යෝග්‍ය නෑ. එතකොට මොකද වෙන්නේ? 10 ටික ආපහු වෙනවා ළඟට. නේද? ගලක් ගැහුවොත් ඒ ගල ඒ වාතය කපාගෙන යනවා. ඒ වගේ කුසලයන් කරන්ඩ සමහර අයගේ හිත යෝග්‍ය නැහැ. කුසලයේ හැමුවේ අකර්මණ්‍යයි. හරිද? සමහර අයගේ හිත කුසල් වඩන්න ගියාම ඒකට නොයෙකුත් ඇති වෙන යෝග්‍යතාවය තියෙනවා. අන්න ඒ යෝග්‍යතාවයට කියනවා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතාව කියලා. එතකොට කාය කම්මඤ්ඤතාව චිත්ත කම්මඤ්ඤතාවේ ඒ ඒ වැඩේදී ඒකට යෝග්‍ය වෙන විදිහට අපේ පැත්තෙන් හැදිලා තියෙන්න ඕනේ. ඒ අකර්මණ්‍ය භාවය නැති කරන ඒ වගේම ඡන්දය ආදී අකුසලයන් ඒ තියෙන දැන් ඔය අපි හිතමුකෝ යම් යම් අකුසලයක් එනකොට ඒ අකුසලය හැමුවේ ඒ කුසල ක්‍රියාව සිද්ධ කරන්න අවශ්‍ය කරන යෝග්‍යතාවය. හරි මොනවාරි වැඩක් කරන්න ගියාම ඒකට තියෙන යෝග්‍යතාවය තමයි මේ කම්මඤ්ඤතාවය කියලා කියන්නේ. එතකොට අපි මොනවාරි දෙයක් කරන්න ගියාම ඒක කරගන්න මගේ සිත මට ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ කියන්නේ ඒක කරගන්න යෝග්‍ය නැහැ. ඒක ඒ උදාහරණය හොඳට පැහැදිලි. හුණකර ගහන ගලක් වගේ. නේද? හුණකර ගහන ගලක් වගේ එතකොට ඒ වැඩේ කරනවා නේද? හරියට තියුණු පිහියකින් මොට පිහියකින් කපන්න බෑ තියුණු පිහියකින් නම් කපන්න පුළුවන්. අන්න ඒ වගේ අපේම හිතේ හැදෙන්න ඕන ඒක මම කියන්න හැදුවේ අපේම හිතේ හැදෙන්න ඕන ඒ වැඩේ කරන්න හිත යෝග්‍ය ස්වභාවය. අන්න ඒකට කියනවා කර්මඤ්ඤතාවය කියලා. හරිද? ඒක තමයි ඒකට අපි කියන්නේ ඒක ඒ යමක් කරන්න තියෙන සුදුසුකම හැකියාව. ඊළඟ කාරණාව තමයි පාගුණ්‍යතා කියලා කියන්නේ ඒ තමයි දැන් අපි හිතමුකෝ ඒක අර්ථ දැක්වීම ගත්තොත් ඒකට කියන්නේ ප්‍රවීණ භාවය ප්‍රවීණත්වය ඒ වැඩේට ප්‍රවීණයි හුරුයි හරිද අපි හිතමුකෝ ගැඹුරු ජලයකට කාව හරි දානවා හරිද පීනන්න ප්‍රවීණත්වයක් තියෙනවා නම් අන්න එයාට පීනන්න පුළුවන් එතකොට ගැඹුරු ජලයට දාපු පිහිනුම් කරුවෙක් වගේ කුසලය හමුවේ මේ හිත පුහුණුයි. ඒ කියන්නේ කුසලය හමුවේ එතන රැඳෙන්න පුහුණුවක් තියෙනවා. ඒ කුසලය સિદ્ધ කරන්න පුහුණුවක් තියෙනවා. අන්න ඒ තියෙන ප්‍රවීණ භාවය ප්‍රගුණත්වයට කියන කාය පාගුණ්‍යතා කියලා මේවා තියෙන්න ඕන. කාය කම්මඤ්ඤතාවය, චිත්ත කම්මඤ්ඤතාවය තියෙන්න ඕනේ. එතකොට කවතන කාය චිත්ත කියලා හැම වෙලෙම කිව්වේ චිත්ත සහ චෛතසිකයන්ගේ කියන එකයි. හැම වෙලෙම අපි දැන් කිව්වා කාය මුදුතා, චිත්ත මුදුතා, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා. අතර පාගුඤ්ඤතාවය කියලා කියන්නේ ප්‍රවීණ ස්වභාවය. කම්මඤ්ඤතා කියලා කියන්නේ කර්මන්නේ ස්වභාවය. එතකොට පාගුණ්‍යතාව කිව්වේ ඒක ඒ ඒ එහෙම ක්‍රියාවක් කරද්දී කුසලය කුසලයක් කරන කරන්න තියෙන ප්‍රවීණතාවය එතකොට ඊළඟට අන්තිම දෙක තමයි කායජ්ජුකතා සහ චිත්තජ්ජුකතා කියලා කියන්නේ ඍජුභාවය එතකොට මේ හිත ඒ චෛතසිකයන්ගේ සහ චිත්තයන්ගේ තියෙන ඍජුභාවය අර කපටිකම් මායාවල් නැතුව සතර අගතියට වහල් වෙන්නේ නැතුව ඍජුව ඒ ඒ අරමුණ කෙරෙහි ඍජුව යන ස්වභාවයට කියව කායජුකතා සහ චිත්තජුකතා කියලා. එතකොට 19ක් තියෙනවා. ඒ 19 තමයි අපි කතා කරේ දැන්. මේ ටික තමයි සාධාරණ චෛතසික ධර්ම. හරිද? එතකොට මේ 19 එතකොට අනිත් ටික තමයි විරති 3යි අප්‍රමඤ්ඤ සමථයත් එකයි ප්‍රඥා එකයි. එතකොට මේ 19 ගැන අපි සාකච්ඡා කරපුවම අපිට දැනෙන්න ඕන දැන් ඔව් මේක හරියට නිකන් මගේ හිත ඕවාගෙන් වටකුරු කරගෙන තමයි මට කුසල පක්ෂේ වැඩ කරන්න පුළුවන් වෙන්නේ. හරිද? කුසල පක්ෂේ වැඩ කරගන්න නම් ඒ කියන්නේ මගේ හිතේ මේවා මිශ්‍ර වෙවි හැදෙන්න ඕන. මේවා මිශ්‍ර වෙවි මිශ්‍ර වෙවි මිශ්‍ර වෙවි මට සිතේ සිත් හැදෙන්න ඕන. අන්න ඒ සිත් නොහැදුනොත් මට මේ වැඩ කටයුතු කරන්න බෑ. ඒ කියන්නේ හොඳට මේවා තේරුම් ගන්නකොට අපිට හේතුඵල ධම තේරෙන්න ඕනේ. හේතුඵල ධම තේරෙන්න ඕනේ. මේවා තිබ්බොත් ඒක වෙනවා. මේවා නැත්තම් මේක වෙන්නේ නෑ. මේවා තිබ්බොත් අදාළ ක්‍රියාව අදාළ සිත් උපදිනවා. මේවා නැත්තම් ඊට අදාළ සිත් උපදින්නේ නෑ. එතකොට මේ සිත් වලින් තමයි මිශ්‍ර වෙලා හේතු වෙලා අන්තිමට මාර්ගසිත උපදින්නේ ඉතින් ටිකක් කතා කරලා අපිට ඔන්නක තේරෙයි විරති චෛතසිකයන්තහ අප්‍රමාණ සහ ප්‍රඥා චෛතසිකේ කතා කරනකොට තේරෙනවා හොඳයි ඊළඟ දවසේ අපි ටික කතා කරපුවාම අපේ චෛතසික විග්‍රහය ඉවර කරගන්න පුළුවන් එතකොට වෙලාව තිබුණොත් අපි එතනින්ම චිත්තය පිළිබඳව ආයසරයක් සිත් පිළිබඳ සිත් ටික පිළිබඳව සාකච්ඡා කරන්න පටන් ගන්නවා හොඳයි එහෙමනම් අද දවසේ අපි මේ ටික තමයි සාකච්ඡා කරේ. ඉතින් පොත්පත් අරගෙන බලන්න ඕන. රේරුකාණේ හාමුදුරන්ගේ පොතේ මේවා හොඳට පැහැදිලි කරලා තියෙනවා. අභිධර්මයේ මූලික කරුණු. රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ අභිධර්මයේ මූලික කරුණු කියන පොතේ මේවා හොඳට පැහැදිලි කරලා තියෙනවා තේරෙන විදිහට. එතකොට අරගෙන කියවන්න කියවපුවම අපිට අභිධර්මයේ පිළිබඳ තියෙන හුබස් බිය නැති කරගෙන හිමින් සැරේ අපිට මේක වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙයි. අපි හිතමු ඒ මේ තියෙන අභිධර්මයේ පිළිබඳ තියෙන නෑ මට ඕනේ නෑ මම මේක ආදාරන්නේ නෑ මට මේක පැටලී සාගතයි කියලා කියන අනවශ්‍ය සිතුවිලි අයින් කරලා අවශ්‍ය සිතුවිලි වර්ධනය වෙන්න ඕන නෑ මේක කරන්න පුළුවන් දෙයක් මට මේක කරන්න පුළුවන් මගේ අතුලාන්තේ මට ඔය තියෙන සැකය තියෙන්නේ මගේ අතුලාන්තයෙන් මේ විස්තර කරලා තියෙන ඉතින් එතකොට ඉතින් මේ ගැන සැකයක් හිතෙන්න දෙයක් නැහැ. ඒකින්ද මගේ ගැන විස්තර කරලා තියෙනවා කියන එක හොඳට තේරුම් අරගෙන අපිට මේකට සාධාරණයක් ඉස්ත කරගන්න පුළුවන්කම තියෙන බොහොම පරිස්සමෙන් හිමින් සැරේ අධ්‍යයනය කිරීම කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අද දවසේ අපි අපිට තියෙන කාලය නිමාවටපත් වෙනවා. නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටම ඒ නිවසේ අයට නිවසට වෙලා ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන සියලු පහසුකම් සියලු දායකත්වයන් ලබා දෙන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ කටයුතු කරපු පින්නන්ත පිරිස මේ ධර්ම ශ්‍රවණය කරපු පින්නන්ත පිරිස ඉතින් ඒ අයට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මං පරන්ති. Thank you.